නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චතුන්නම් භික්කවේ සතිපට්ඨානානං සමුදයංච අත්තගමංච දේසිස්සාමි තං සුනාථ කෝච භික්කවේ වේදනාස්ස සමුදයෝ පස්ස සමුදයා වේදනානං සමුදයෝ පස්ස නිරෝධා වේදානානං අත්තගමෝති තී කරුණීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි චාරිත්‍රාක් වශයෙන් මේ භාවනා වැඩසටහනේදී ධර්මදේශනා වාරයක් කරහා අපේ සුතමේ ඥානය වර්ධනය කරගන්න උත්සාහත් වෙනවා. ඒක අපි කරගෙන යන භාවනාවට ලොකු අත්වලක් බවට පත් වෙනවා. මොකද බුද්ධ වචනයත් එක්ක අපේ භාවනාව සසඳනකොට හොඳට විග්‍රහ කරගන්නකොට ගලප ගන්නකොට අපි කරගෙන යන භාවනාව සතුටින් ඒ වගේම මේ නිවැරදි පාරේ යනවා කියලා කියන විශ්වාසයෙන් යන්න අවස්ථාව ලැබෙනවා. නැත්තම් අපි අපිට ඕන ඕන විදිහට කරන්න ගියාම ටිකක් පැටලෙන ගතියක් තියෙනවා. ඒක අපි බුදුරජාන් වහන්සේ කියන විදිහටම කරාම ඒක අතකින් මේ පැටලවි ගතිය අඩු වෙලා බුදුරජාන් වහන්සේ බලාපොරොත්තු වෙන ඉලක්කවලට අපිට අපේ හිත අරන් යන්න පුළුවන්. ඉතින් මේ නිසා බුදුරජාන් වහන්සේ පෙන්නපු මේ මාර්ගය නැවත නැවත පැහැදිලි කර ගැනීම, ඒ වගේම යම් යම් සාකච්ඡාවක නිරත වීම, ධර්මයට ඇහුම්කන් දීම හරහා ඒ අපේ සුතමේ ඥානය වර්ධනය වෙනවා විතරක් නෙමෙයි, ඒ හරහා අපි අර යන ගමනට මහත්ම අත්වලක් සැපේනවා. දැන් අපි මේ භාවනා වැඩසටහනේ මාතෘකා වශයෙන් තියාගත්තේ සතිපට්ඨාන සංයුත්තයේ එන සමුදය සූත්‍රය. මේ සමුදය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානයන්ට ඒ ඒ සතිපට්ඨානෙට හේතුව ප්‍රකාශ කරනවා. දැන් අපි සාමාන්‍යයෙන් හිතන මේ සතිපට්ඨානය ගැන විතරයි අපි සාමාන්‍යයෙන් හිතන්නේ. නමුත් අපි මේකේ තියෙන මේ හේතුව සම්බන්ධයෙන් හේතරම් අවධානයක් යොමු කරන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ සතිපට්ඨාන හතර එහෙම නැත්නම් සිහිය පිහිටවන ස්ථාන හතර ඉබේ හට ගන්නව නෙමෙයි ඒවත් හේතුන් නිසායි හටගන්නේ. අපි ඊයේ සාකච්ඡා කළා අපේ සිහිය පිහිටවන්න අපි මේ කයම ප්‍රයෝගී කරගන්නවා. මොකද කය නිරන්තරයෙන් වර්තමානයේ පිහිටනවා නැත්නම් වර්තමානයේ පවතිනවා. වර්තමානයේ තුල ඇති වෙලා නැතිලා යනවා. අපේ හිත මේ වර්තමානයේ පවතිනවා වෙනුවට වර්තමාන අරමුණක් ගන්නවා වෙනුවට අතීතයේ වෙච්ච සිදුවිලි ඔස්සේ නැත්නම් සිදුවීම් ඔස්සේ මතක සටහන් ඔස්සේ යන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම අනාගතයේ වෙන්න තියෙන දේවල් කල්පනා කරමින් ඒවා ගැන මේ හිතේ විවිධාකාර අපේක්ෂාවන් බලාපොරොත්තු තබා ගනිමින් ඒ වගේම සැලසුම් සකස් කරමින් ඉන්න ස්වභාවයක් තියෙනවා. එතකොට මේ අතීතයෙන් අනාගතයෙන් හිත මුදවා ගන්නවා කියන එක වර්තමානයේ හිත ගන්නවා කියන එක භාවනාවකදී අත්‍යවශ්‍ය අංගයක් වෙනවා. ඒ නිසා ඒ මූලික අත්‍යවශ්‍ය අංගය සම්පාදනය කරගන්න බැස ගන්න පුළුවන් පහසුම තැනක් තමයි කය කියන්නේ. මොකද කය නිරන්තරයෙන් වර්තමානයේ පවතින්නේ. ඒ වගේමයි කයේ සිදුවන යම් යම් අනිච්චාගුණ අනිච්චානුග ක්‍රියාවලි තියෙනවා. ඒ කියන්නේ අපි හිතලා කරන දෙයක් නැහැ. ඒවා ඉබේ සිද්ධ වෙනවා. ඉතින් මේ බඳු ක්‍රියාවලියකට අපේ අවධානය යොමු කරන්න පුළුවන් නම් නොමිලේම වර්තමාන අරමුණක් සැපේනවා. ඒක තමයි ඒකාතකමේ ආනාපාන සතියේ කාය මේ පිම්බීම හැකිලිම භාවනාවේ තියෙන විශේෂම වාසිය තමයි ඒක. මොකද අපිට අමුතුවෙන් කියලා කරන්න දෙයක් නැහැ. ඒ වුමනා කරන අරමුණ කය විසින්ම ඉබේටම සපයලා දීලා තියෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ වර්තමානට හිත අරගෙන ඒ වගේම හිතේ යම් එකඟතාවයක් හදාගෙන මේ වර්තමාන වශයෙන් ක්‍රියාත්මක වෙන ඒ යම් ක්‍රියාවලියකට හිත යොදවා ගැනීම පමණයි. ඉතින් ඒකෙදී වර්තමානට හිත පැමිණෙනවා පමණක් නෙමෙයි, ඉන් එහා සෑහෙන්න එහාට යන්න හිතේ ප්‍රඥාව අවදි කරගන්න, සතිය සම්පජඤ්ඤය දිනු කරගන්න. එතකොට මේ වර්තමාන අරමුණ මහත්ම රුකුලක් වෙනවා. එතකොට මේ විදිහට අපි කායानुපස්සනාවකින් සෑහෙන දුරට හිතේ එකඟතාවයක් හදාගත්තා නම් යම් සමාධිමත් භාවයක් යොදාගත්තා නම් උන අපිට ඊළඟ පියවරටත් යන්න අවස්ථාව ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ උදාහරණයක් වශයෙන් ආනාපාන සති සූත්‍රයේදී එහෙම පෙන්වලා දෙනවා. උන කායानुපස්සනා මට්ටමක්. කියන්නේ ආනාපාන සතියිනුත් කායानुපස්සනා වඩන්න පුළුවන්. ඉතින් ඒකෙදී ඔන්න අර හොඳට හුස්ම රැල්ලේ හිත එකඟ කරගන්නෝ වර්තමාන වශයෙන් හිත පවත්වනෝ. එතකොට දැන් වෙන වෙන දේවල් අමතක වෙලා ඔන්න හිත ටික ටික මේ හුස්ම රැල්ල තුළ එකඟ වෙන්න පටන් ගන්නවා. සතෝ වාස සති සතෝ පස්ස සති කියලා බුදුරජාණන් වහන්සේ බොහොම සරල තැනකින් අපිට මේ භවනා මාර්ගයට පිවිසෙන්න අවස්ථාව සලස්සලා දෙනවා. එතකොට මේකේ යම් වර්ධනයක් එක අපේ හිත තව ටිකක් සියුම් වෙන්න පටන් ගන්නවා. නැත්තම් තීක්ෂණ වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි අර හුස්ම රැල්ලේ තියෙන සියුම් සියුම් වෙනස්කම් අපිට තේරෙන්න ගන්නේ. ආස්වාසයේ තියෙන වෙනස්කම් ප්‍රස්වාසයේ තියෙන වෙනස්කම් ළඟ ළඟ තියෙන ආස්වාස දෙකක් අතර තියෙන වෙනස්කම් ප්‍රස්වාස අතර තියෙන වෙනස්කම් ඔන්න තේරෙන්න තේරෙන්න ඒ කියන්නේ අපේ හිතේ සතිය තව තියුණු වෙලා සමාධිමත් භාවය වර්ධනය වෙලා අපිට දැන් මේ සරල ඒ වගේම උදාසීන අරමුණක බොහොම නිස්කලංකව අතපය හොල්ලන්නේ නැතුව හිත හික්මවාගෙන ඉන්න පුළුවන් හැකියාවක් අපේ හිතේ ඇති වෙලා ඒක තව තව වර්ධනය වෙනකොට තමයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ ඊළඟ පීවරකට එක්කන් එකගෙන යන්නේ ඒ කියන්නේ කොහොමද මේ ඊටාම මේ සරල උදාසීන අරමුණක මුලැමැදාග බලන්නේ? මොකද මේ හැම දෙයකම ලොකු අර්ථයක් තියෙනවා. මොකද ඔය සති මේ ආනාපාන සති සූත්‍රයේදී හිම බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා මේ කරන වැඩ කටයුත්තේ හරහා කොහොමද මේ බොජ්ජංග ධර්ම පවා දියුණු වෙන්නේ කියලා. ඒ නිසා අපි හිතුවට මෙතන බොහොම සරල දෙයක් කෙරෙන්නේ කියලා මහා ගැඹුරකින් අපේ චිත්ත අභ්‍යන්තරයේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ඒක මේ වර්තමානයේදී නවීන විද්‍යාවෙන් පවා ඔප්පු කරගෙන තියෙනවා. එනිසා අපි බොහොම සැනසිලිදායක හිතක් හදාගෙන, සංසුන් හිතක් හදාගෙන, සරල හිතක් හදාගෙන, නැවුම් හිතක් හදාගෙන අපිට පුළුවන් නම් මේ ආස්වාසයක ප්‍රස්වාසයක හිත එකඟ කරගන්න. ඒ තරම් සරල භාවයකට අපේ හිත ගන්න පුළුවන් නම් ඒ තුල පුදුමාකාර ආනිසංස රැසක් ලැබෙනවා. ඉතින් ඒ ආනිසංස හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ අර ආස්වාසයේ මුලැමැදාග තේරුම් ගන්න. ප්‍රස්වාසයේ මුලැමැදාග තේරුම් ගන්න. ඊළඟට ආස්වාසයත් ප්‍රස්වාසයත් අතර තියෙන යම් කිසි කෙටි කාල පරිච්ඡේදයක්. එහෙම නැත්නම් පුංචි හිඩසක් පවා හඳුනා ගන්න. ඉතින් මේ පියවරත් අපි කෙනෙක් සාර්ථකව හදාරුවොත් ඔන්න හිත ටික ටික තැම්පත් වෙන්න ගන්නවා. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තැම්පත් වෙන්න ගන්නවා. පස්සම්බනේ වෙනවා කියලා කියනවා. පස්සම්භයං කාය සංඛාරං අසසිසාමීති සික්කති කියලා කියනවා. ඒ කියන්නේ හොඳට හුස්ම රටා තැම්පත් වෙන ගන්නවා. අපිත් ඒකට අනුග්‍රහ කරනවා. දැන් ඇත්තටම රළු අරමුණක සිහිය පවත්වන්න ලේසි. නමුත් සිසි මේ සිහින් අරමුණක එහෙම නැත්නම් සිනිඳු අරමුණක සියුම් අරමුණක සිහිය පවත්වන එක පහසු නෑ, ලේසි නෑ. ඒ නිසා අපි බොහොම තීක්ෂණ සතිමත් භාවයකින් තමයි ඇත්තට මේ සියුම් අරමුණෙත් සිහිය පවත්වන්න වෙන්නේ. ඉතින් ඒ අපේ සිහිය දියුණු කරන්න, සතිය දියුණු කරන්න, සමාධිය වර්ධනය කරන්න ඕමනා කරන ඒ ඒ ඒ ඒ මට්ටමේ අරමුණ ආනාපානයෙන් ඉබේටම හම්බෙනවා. ඒක මහා පුදුමාකාර වාසියක් අපිට ලැබෙන්නේ. නැත්තම් අපිටම සිද්ධ වෙනවනේ අරමුණ සකස් කරන්න. ඉතලා අරමුණ ගොරෝසු අරමුණක් දෙන්න වෙනවා. පස්සේ ඊට වඩා ගොරෝසු අරමුණක් ඊට වඩා අඩු ගොරෝසු අරමුණක් දෙන්න වෙනවා. ඊට වඩා සිනිඳු අරමුණක් දෙන්න වෙනවා. ඉතින් අපිටම සිද්ධ වෙන අරමුණ සකස් කරන්න. නමුත් ආනාපාන සතියේ පිම්බිම හැකිලිමේ තියෙන පුදුමාකාර වාසිය තමයි භාවනාවේ අපි යෙදෙනකොට අරමුණ විසින්ම හිමීට සිනිඳු වේගෙන යනවා. සියුම් මේකට යනවා. ඒකට අපිට එන්න එන්න අභියෝගය අරමුණ විසින්ම එල්ල කරනවා. ඉතින් අපේ සිත මේ සියුම් සියුම් අරමුණු වල සතිමත් වෙන්න සතිමත් වෙන්න තව තව සතියෙන් දියුණු වෙනවා. තව තව සමාධියෙන් වැඩෙනවා. තව තව ප්‍රඥාවෙන් වැඩෙනවා නැත්නම් සම්පජඤ්ඤයෙන් වැඩෙනවා. එතකොට මේ විදිහට හිත ටික ටික හැදිච්ච යෝගාවචරයේකට නැත්නම් හිතේ යම් පමණක මේ වගේ සමාධිමත් භාවයක් මේ එකඟතාවයක් පසම්බනේ වීමක්, තැම්පත් වීමක්, සංසිඳීමක් සිද්ධ වෙච්ච යෝගාවචරයෙකුට ඔන්න යන්න පුළුවන් ඊළඟ පියවරට. මොකද අපිට එක පාර්ටම ඔය වේදනානුපස්සනාවකට යන එක ඒ තරම්ම සුදුසු නෑ. මොකද මේ වේදනාවේ දුක්ඛ වේදනාවේ විශේෂයෙන්ම එන ඒ අරමුණ හිත ඒ තරම් ප්‍රිය කරන්නේ දැන් අපිට මේ උදාසීන අරමුණකවත් අපේ හිත තියන් ඉන්න අමාරුයි. ඒකෙදි පවා හිත එහෙම යනවා. එතකොට මේ දුක්ඛ අරමුණක අකමැති අරමුණක හිත තියනවා කියන එක කොහොමත් අමාරුයි. එතකොට ඉතින් හිත ගැටෙන්න ගන්නවා. භාවනාව අත්හැරලා දාන්න පවා හිතෙනවා. නමුත් හිතේ යම් සමාධිමත් භාවයක් ඇති කරගෙන යම් සැහැල්ලු භාවයක් ඇති කරගෙන සතිය දියුණු කරගෙන ඒ බඳු හිතක් නම් අපි වේදනානුපස්සනාවකට යොමු කරන්නේ අන්න ඒ හිත අර සාමාන්‍ය නොවඩපු හිතකට වඩා හරි ශක්තිමත්. එයාට පුළුවන් මේ අරමුණේ ගැටෙන්නේ නැතුව ඒක දිහා බලන්න පුළුවන්. ඒ වගේමයි ආයි අමුතු බලාපොරොත්තුවක් නැහැ මේ බැලිල්ල හරහා මේ අරමුණ ගෙවිලා යයි කියලා. ඉක්මනට නැති වෙයි කියලා. අපි තුමු දුක් වේදනාවක් නම් ආවේ. අපි ඒක බලන්න යන්නේ ඉක්මනට මේ මගේ බැලීම හරහා මේක දුරු වෙయ్య කියන ආකල්පයෙන් නම් කියන්නේ තාමත් අපේ හිතේ මේ මධ්‍යස්ථතාවය දිනු වෙලා නැහැ. අපි වේදනාව අධ්‍යා බලන්න යන්නේ එහෙම නෙමෙයි. වේදනාව කියන්නේ හුදු අරමුණක් පමණයි. ඔන්න දැන් මට භාවනාව සඳහා හොඳ අමුද්‍රව්‍ය ටිකක් හම්බ වෙලා තියෙනවා. ඒ අමුද්‍රව්‍ය තමයි ඔන්න මේ දැන් ලැබිලා තියෙන අපිටම දුක් වේදනාව. එතකොට අන්න යෝගාවචරයේ මේ දුක් වේදනාව නිරීක්ෂණය කරන්න යනවා. එහෙම නැත්නම් අපේ ආනාපාන සතිය වගේ යෙදෙනකොට සමහරවිට ඔන්න කය පිනා යනවා වගේ දැනෙනවා. නැත්නම් පා වෙනවා වගේ දැනෙනවා. ඇඟේ නිකන් රැලි රැලි යනවා වගේ දැනෙනවා. එහෙම නැත්නම් සමහර ලාවට ඇඟ කිලිපොලා යනවා වගේ දැනෙනවා. එහෙමත් නැත්නම් සමහර ලාවට නිකන් කයම මුළු කයම නිකන් වතුරක ගිල්ලෝල ගත්තා වගේ, ඔබලා ගත්තා වගේ හරිය පුදුම කය පිනා යන ස්වභාවයක් දැනෙනවා. මෙන්න මේ හැම දෙයක්ම බුදුරජාන් වහන්සේ කියන මේවත් වේදනාවේ ස්වභාවය. දැන් අපි හිතන් ඉන්නේ වේදනාව කිව්වහම දුක් වේදනාවක් ගැන විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන වේදනාවේ ස්වરૂප තුනක් තියෙනවා. එකක් තමයි සුඛ වේදනාව, සැප වේදනාව. දැන් මේ අපි මොහොතකට කලින් කතා කරපු මේ රැලි රැලි යනවා වගේ දේවල්, නැඟ කිලිපොලා යනවා වගේ දේවල්, කයට දැනෙන සැහැල්ලු ස්වභාවය, පාවෙනවා වගේ ස්වභාවය, මුළු කයම තෙමලා ගත්තා වගේ ස්වභාවය. මෙන්න මේ වගේ දේවල් ඔය ප්‍රීතියේ විවිධ අංග වශයෙන් පෙන්නනවා. මේ හැම සෑම දෙයක්ම බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේ වේදනාවේම ස්වરૂප. එතෙන්දී විශේෂයෙන්ම මතක් කරන්නේ දැන් අපිට මේ කායික වශයෙන් යම් යම් සෝයක් දැනුණට අපි ඒකට ඇලෙන්නේ නැතුව අපිට පුළුවන් නම් මේ වේදනාවෙන් අයින් වෙලා මේ සුඛ වේදනාව සුඛ වේදනාවක් වශයෙන් දැනගන්න පුළුවන් නම් අන්න පින්වත්නි අපිට වේදනානුපස්සනාවක යෙදෙන්න පුළුවන්. අපිට හුඟක් වෙලාවට වෙන්නේ මේ සැපක් දැනෙනකොට, සැප වේදනාවක් දැනෙනකොට අපි ඒකට ඇලෙනවා. අපි ඒක තව තව ඉල්ලනවා. ඒක තව තව වැඩියෙන් පවත්වන්න උත්සාහත් වෙනවා. නමුත් එහෙම ආකල්පයක් දැන් මේ යෝගාවචරයගේ නැහැ. එයා මේ වේදනාවෙන් අයින් වෙලා වෙනත් කෙනෙක්ගේ වේදනාවක් බලනවා වගේ එයා දැන් මේක දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. සැප වේදනාවක් ඇති වෙන හැටි, ඒක වෙනස් වෙන හැටි, නැතිලා යන හැටි. ඒ වගේමයි දුක් වේදනාව. දුක් වේදනාව සම්බන්ධයෙන්ුත් හිතේ ගැටීමක් නැහැ. දුක් වේදනාවලුත් හට ගන්නවා, වෙනස් වෙනවා, නැති වෙලා යනවා. අර යෝගාවචරය ඒ ගැනත් මධ්‍යස්තව බලාගෙන ඉන්නවා. ඒ වගේමයි උපේක්ෂා වේදනාවලුත් හට ගන්නවා, ඇති වෙනවා, නැති වෙලා යනවා. ඒ ගැනත් උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. දැන් අපිට සාමාන්‍යයෙන් වෙන්නේ එදිනදා ජීවිතයේදී අපිට නොවඩපු හිතක් නොවැඩපු හිතක් තියෙන යම්කිසි මිනිසෙක් සැප වේදනාවක් විඳිනකොට ඒකට ලොල් වීමක් සිද්ධ වෙනවා. ඒක තව තව ඉල්ලන ගතියක් තියෙනවා. ඒකට රාගෙන් බැඳෙනවා. ඒ හරහා අන්න රාගානුසය වර්ධනය වෙනවා. දන්නේම නැහැ මේ වේදනාවක් ආවේ. ඒකට ඔන්න බැඳෙනවා තණ්හාවක් ඇති කරගන්නවා. ඒකම තව තව ග්‍රහණය කරගන්නවා. දන්නේම නැහැ ඒ හරහා අර තිබිච්ච අනුසය ප්‍රමාණයට ආශ්‍රව මේ ප්‍රමාණයට තවත් ඔන්න ආශ්‍රව එකතු වෙලා. තවත් ඔන්න අනුසය එකතු වෙලා. රාගානුසය වැඩිලා. තවත් පැත්තකින් අපි හිතමු දුක් වේදනාවක් දැනෙනකොට ඔන්න අපි ඒකෙන් පැනලා යන්න හදනවා ඒකත් එක ගැටෙනවා එයි මටම වෙන්නේ කියලා අහනවා ඉතින් নানা ප්‍රකාර ප්‍රශ්න. හිතේ ලොකු ගැටුමක්, ගැටීමක්. අනේ හරහා පටිඝානුසය වැඩෙනවා. ඊළඟට හිතේ උපේක්ෂා වේදනාවක් දුවනකොට සමහරවිට අපි දන්නෙත් නෑ මේ උපේක්ෂාවක් තියෙන්නේ කියලා අපිට කිසිම හැඳීමීමක් මේ හැඟීමක් නෑ. ඒ හරහා ඒ නොදැනීම හරහා අවිද්‍යා අනුසයක් වැඩෙනවා. ඉතින් මේ නිසා මේ වේදනාව කියන එක හරියට අපි තේරුම් ගත්තේ නැත්නම් ඒකට නියමාකාරයෙන් මුහුණ දුන්නේ නැත්නම් වේදනාව හරහාත් අනුසය වර්ධනය වෙන ස්වභාවයක් තියෙනවා. ඒක ඔය බොහොම ලස්සනට මේ චූල වේදල්ල සූත්‍රයේදී ධම්මදින්නා රහත්තරණිය පැහැදිලි කරලා දෙනවා. ඉතින් එතකොට අපි තේරුම් ගන්න තියෙන්නේ මේ වේදනා එනවා යනවා. නමුත් අපි ඒවා නිවැරදිව නිරීක්ෂණය කරේ නැත්තම් අපි ඒවට අහු වුණොත් එහෙම නැත්නම් ඒවත් එක ගැටුනොත් විශේෂයෙන්ම ඒව හරහා රාග ద్వේෂ මෝහ ඇති වෙන්න අවස්ථාව තියෙනවා. නමුත් වේදනානුපස්සනාවකදී මේ හැම දෙයක් ගැනම හොඳ අවදියෙන් ඉන්නේ. ඒ කියන්නේ හිතේ කයේ කොයි වෙලාවද වේදනාවක් ඇති වෙන්නේ ඒ ගැන හොඳ අවදිමත් භාවයකින් ඉන්නවා. ඒක සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. මේ යෝගාවචරය හොඳ සතිමත් භාවයකින් ඉන්නේ. එතකොට ඒ ඇති වෙන ඇති වෙන වේදනාවන් ඒ ඒ හැටියෙම දැක ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ ගැන අපි බුද්ධ වචනේම පොඩ්ඩක් මතක් කරගත්තොත් හරි ලස්සන සූත්‍රයක් එනවා දීප සූත්‍රය කියලා. ආනාපාන සතිය හරහා කොහොමද මේ වේදනානුපසනාව වඩන්නේ කියන එක ගැන එතෙන්දිත් විස්තර වෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා මේ හොඳට ආනාපාන සති සමාධියක් හදාගෙන වේදනානුපසනාවේ වේදනා යෙදෙන ආකාරය. එවම් භාවිතේකෝ භික්කවේ ආනාපාන සති සමාධිම්හි එවම් බහුලී කතේ සුඛංචේ වේදනං වේදේති සා අනිච්ඡාති පජානාති. අනජ්ජෝසිතාති පජානාති. අනබිනන්දිතාති පජානාති. දැන් මේ සැප වේදනාවක් ගැන බලන ආකාරය පෙන්නනවා. දැන් හිතේ ආනාපාන සතිය හරහා හැදිච්ච සමාධියක් තියෙනවා. දැන් මේකෙන් හිතන්න එපා හරියටම අනිවාර්යෙන් මං ආනාපාන සතියෙම ආයතුයි කියලා. මේක මේ පිම්බිම හැකිරීම හරහා වෙන්නත් පුළුවන්. වෙනත් සමත භාවනා ක්‍රමයක් හරහා හැදිච්ච සමාධියක් වෙන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි හැදිච්ච ඒකාග්‍රතාවයක් තියෙනවා. ඒ ඒකාග්‍රතාවයම භාවිතා කරනවා මේ වේදනාව දිහා වේදනාවක් වශයෙන් දැක ගන්න. මම සැප විඳිනවා, මම දුක් විඳිනවා කියන ආකල්පයකින් නෙමෙයි. මෙතන වේදනාවක් තියෙනවා. දැන් මේ කතා කරන්නේ සැප වේදනාවක් ගැන. ඔන්න සැප වේදනාවක් තියෙනවා. ඒ වේදනාවත් ඇති වෙලා නැති වෙලා යනවා. කලින් තිබුණේ නැහැ සැප වේදනාවක්. ඔන්න දැන් වේදනාවක් හටගත්තා. ඒකත් ඔන්න වෙනස් වුණා. ඔන්න දැන් නැති වෙලා ගියා. සා අනිච්ඡාති පජානාති. ඉතින් මේ විදිහට බලනකොට යා මේකේ බැහැගන්නේ නැහැ. මේක ඇතුළට බැහැගන්නේ නැහැ. දැන් අපි සැප වේදනාවක් ආපු ගමන් මේක අල්ල බදා ගන්න ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් මෙතෙන්දි එහෙම එකක් නැහැ. අනබිනන්දිතාති පජානාති. අන්න ඒ නිසා මේ අල්ලගත්තේ නැති නිසා මේක අභිනන්දනය කරේ නැති නිසා මේකෙන් සතුටු වෙන්න ගියේ නැති නිසා අන්න තමන්ට තේරෙනවා තමන් වේදනාවෙන් ගැලවුණා වගේ. වේදනාව නිකන් අනුන්ගේ දෙයක් වගේ තමන් බොහොම පැත්තකටලා තමයි මේක නිරීක්ෂණය කරේ. ඒ වගේම අනජ්ජෝසිතාති පජානාති. ඒ කියන්නේ දැන් මේක අසට රිංග ගන්න ගියේ නැහැ. වේදනාව මගේ කරගන්න ගියේ නැහැ. වේදනාව මම කරගන්න ගියේ නැහැ. ආත්මයක් කරගන්න ගියේ නැහැ. වේදනාවෙන් අයින් වෙලා සැප වේදනාවත් ඔන්න ඒකත් ඇතිලා නැතිලා යන හැටි බලනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දුක් වේදනාව ගැනත් කියනවා දුක්ඛංචේ වේදනං වේදේති සා අනිච්ඡාති පජානාති අනජ්ජෝසිතාති පජානාති අනබිනන්දිතාති පජානාති. ඒ විදිහටමයි ඒ කියන්නේ දැන් දුක් වේදනාවක් ආවත් ඒකත් ඇතිලා නැතිලා යනවා. අනිත්‍ය වෙන ස්වභාවය දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේමයි දැන් මේකට ඒ විදිහට බලන නිසා, ওই බලන නිවැරදි දෘෂ්ටි නිසා ඒක අස්සට රිංග ගන්න යන්නෙත් නැහැ. මම දුක් විඳිනවා කියලා හඬන්න වැළපෙන්නේ නැහැ. මේ දුක් වේදනාවක් තියෙන්නේ. ඒක ඔන්නේ හටගත්තේ. ඒක තමයි මේ වෙනස් වෙන්නේ. ඒක තමයි නැතිලා යන්නේ. නිසා ඒකෙන් 아무තු මමත්වයක් ගොඩනගන්න, ආශ්‍රව ගොඩනගන්න යන්නේ නැහැ. අනුසය ගොඩනගන්න යන්නේ නැහැ. ඒ වගේමයි අදුක්කම සුඛං වේදිය වේදනං වේදේති සා අනිච්ඡාති පජානාති. දැන් මේ නොදුක් නොසුව වේදනාවක්, උපේක්ෂා වේදනාවක් සම්බන්ධනතෝ විදිහමයි ඒකත් ඇති වෙලා නැති වෙලා යන හැටි බලනවා. ඒක ඒක අස්සට රිංග ගන්න යන්නේ නැහැ. ඒක මගේ කරගන්න යන්නේ නැහැ. ඒවෙන් අමුතු අභිනන්දනයක් කරන්න සතුටු වෙන්න යන්නේ නැහැ. ඔන්න වේදනාව වේදනාව වශයෙන් තේරුම් ගත්තා. ඒ ඒ හරහා මොකද්ද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා සුකංචේ වේදනං වේදේති විසංයුත්තෝ තං වේදියති. ඔන්න හම්බෙන ඊටාම ප්‍රබල ආනිසංශයක් තමයි දැන් මේ වේදනාවක් තිබුණට වේදනාවෙන් අයින් වෙලා ඒකේ ඇලෙන්නේ නැතුව ඒකට බැස ගන්න නැතුව ඒ වේදනාව දැක ගැනීම, ඒ වේදනාව නිරීක්ෂණය කිරීමේ හැකියාවක් මෙන්න මේ යෝගාවචරය තුළ වර්ධනය වෙනවා. මේ විදිහටමයි දුක් වේදනාවක් සම්බන්ධෙනුත් ඒකට ගැටෙන්න යන්නේ නැතුව, ඒකට රිංග ගන්න යන්නේ නැතුව දුක් වේදනාව හුදු දුක් වේදනාවක් වශයෙන් බලන්න මේ යෝගාවචරයට දැන් අවස්ථාව ලැබෙනවා. ඒ වගේමයි නොදුක් නොසුව වේදනාවක් සිද්ධ වෙනකොටත් ඒකටත් අර වගේම ඇති වෙලා නැති වෙලා යන හැටි බලනවා. ඒ වගේමයි ඒකට බැසගන්න යන්නේ ඒක අභිනන්දනය කරන්න යන්නේ ඒකත් එක්ක සතුටු වෙන්න යන්නේ ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවය දකිමින් වාසය කරනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ දීප සූත්‍රයේදීත් කොහොමද මේ වේදනාවක් නිරීක්ෂණය කරන නිවැරදි ආකාරය. ඒක පැත්තකින් නිවැරදි ආකල්පය. ඊළඟට දැන් වේදනා වේදනානුපස්සනාවේදී මේ විදිහට මේ වේදනාව ගැන නිරීක්ෂණය කිරීමම ඇත්තම වේදනාව හරහාම අපේ හිතේ ලොකු සම්පජඤ්ඤයක් දිනු වීම සඳහා උදව් වෙනවා. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට අපි වේදනාව නිරීක්ෂණය කරන්න පටන් ගත්තාම මේක ඒ තරම් දෙයක් තේරෙන්නේ නැහැ. දැන් හිතේ සමාධිමත් භාවයක් තිබුණත් සමහරවිට මේක පුරුදු කරන්න වෙනවා නැවත නැවත මේක නිරීක්ෂණය කළා. මෙතනක් තියෙන පුහුණුවක්. හිතේ සමාධියක් තියෙන බව ඇත්ත. ආනාපාන සතිය හරහා හිතේ සමාධියක් ගොඩනැගුණ බවත් ඇත්ත. සමාධියක් තිබුණ පමණින් වේදනාව නිරීක්ෂණය කරන්න හොඳට මේක ගැන යම් පරිචයක් ලබන්න යම් පමණක අපි හිතමු පුහුණුවක් ලබන්න කාලයක් යන්න පුළුවන්. ඒ නිසා නැවත නැවත මේ සඳහා උත්සාහත් විය යුතුයි. මොකද මේ එකක්වත් ඉබේ හම්බෙන දේවල් නෙමෙයි. අපි කළොත් තමයි මේකේ නැවත නැවත යෙදුනොත් තමයි මේකේ හැකියාව අපි තුළ වර්ධනය වෙන්නේ. කුසලතාවය අපි තුළ වර්ධනය වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා මේ වේදනාව සම්බන්ධයෙන්. බුදුරජාණන් වහන්සේ කියනවා හරියට හොඳට වර්ෂාව වැටෙනකොට මේ ලොකු ජලාශයකට වෙහි බින්දු වැටෙනවා. අපි හිතමු දැන් මේක පහසුවෙන් විස්තර කිරීම සඳහා අපි හිතමු ඉස්සෙල්ලා එක වෙහි බින්දුවක් වටන කියලා. දැන් මේ ජලාශය නිශ්චලව තිබුණා. එක වෙහි බින්දුවක් වටනවා. වෙහි බින්දුවක් වැටුනහම ඒ නිසා ඔන්න ජල බබුලක් හටගත්තා. ජල බබුලක් හටගත්තම ඒ මොහොතේම මිදලා ගියා. ඔන්න තව වෙහි බින්දුවක් වැටෙනවා මේ ජල තලයට. ජලාශයට. වැටුනහම ඔන්න ආයෙ ජල බබුලක් හටගන්නවා. බුබුලක් හට ගන්නවා ඒ මොහොතේම බිඳලා යනවා. දැන් පින්වත් හිතන්න මේක සීග්‍රයෙන් සිද්ධ වෙනවා කියලා. දැන් වෙහි බින්දු රසක් ඉක්මනට ඉක්මනට ඉක්මනට ඉක්මනට වැටෙනවා. ඒ වැටෙන වැටෙන වාරයක් පාසා එතන එතන ජල බුබුලු හට ගන්නවා. එතන එතනම බිඳලා යනවා. එතන එතනම බිඳලා යනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ වගේ තමයි මහණෙනි මෙන්න මේ වේදනාවේ ස්වභාවය. වේදනා බුබ්බුලූපම. වේදනාව හරියට නිකම් මේ ජල බුබුලු වගේ. එතන එතන හට ගන්නවා එතන එතන නිරුද්ධලා යනවා. දැන් අපිට මේ චිත්‍රය ඔළුවේ තියාගෙන පොඩ්ඩක් වේදනානුපස්සනාව ගැන හිතලා බැලුවොත් අපිට එක පාර්ට මේ මට්ටම නොයටහෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට වේදනාව දැනෙන්නේ තනි තනි වේදනාවක් වගේ. නමුත් හිතේ සම්පජඤ්ඤය දියුණු වෙන්න දියුණු වෙන්න හොඳට සූක්ෂම වෙන්න වෙන්න මේ වේදනාවේ තියෙන සියුම් සියුම් තැන් අහුවෙන්න පුළුවන්. වේදනාව තනි වේදනාවක් නෙවෙයි එතකොට ඔන්න වේදනා රසක් බවට පත් වෙන්න පුළුවන්. එක වේදනාවක් කියලා අපි හිතපු දේ බැලුවාම හොඳට ලං වෙලා බලාගෙන ඉන්නකොට සම්පජඤ්ඤය තව තවත් දියුණු වෙනකොට සතිය තව තවත් දියුණු වෙනකොට සමාධිය තව තවත් වර්ධනය වෙනකොට අන්න තේරෙන්න ගන්නවා මෙතන වේදනා කීපයක් තියෙනවා එකක් නෙමෙයි ඔන්න දැන් තුනක් අහුණා ඔන්න දැන් පහක් අහුණා ඔන්න දැන් 10ක් අහුණා ඔන්න ඒ වගේ මේ වේදනා රැසක් මෙතන තියෙන බව යෝගාවචරයට වැටහෙන්න පුළුවන් දැන් අන්න අර බුදුරයන් වහන්සේ දීප උපමාවට අපි දැන් කිට්ටු කරනවා ඊළඟට තේරෙනවා මේ තනි තනි පුංචි පුංචි වේදනාත් එතන එතන හට ගන්නවා එතන එතන නැති වෙලා යනවා අපිට කිසිම පාලනයක් නැහැ. ඉතින් අපි කොහොමද මේ වේදනාවකින් සැපක් බලාපොරොත්තු වෙන්නේ එතකොට? දැන් මේ සැපයි කියලා හිතන වේදනාවත් බැලුවාම එක වේදනාවක් නෙමෙයි. එතන තියෙන්නේ පුංචි පුංචි වේදනා රසක්. ඒ පුංචි පුංචි හැම වේදනාවක්ම එතන එතන හටගන්නවා එතන එතන නැති වෙලා යනවා. දුක් වේදනාවත් ඒ වගේමයි. වේදනා රසක් එතන තියෙන්නේ එතන එතන හටගන්නවා එතන එතන නැති වෙලා යනවා. උපේක්ෂා වේදනාවත් ඒ වගේ. වේදනා රසක් එතන තියෙනවා පොඩි පොඩි වේදනා ඒ හැම එකක්ම එතන එතන හට ගන්නවා එතන එතන නැතිලා යනවා. මේ එකක් ගැනවත් අපිට පාලනයක් නැහැ. දැන් එක පැත්තකින් මේ දේ බලන්න බලන්න මේ තනි තනි පොඩි පොඩි වේදනාවන් ඇතිලා නැතිලා යන හැටි බලන්න බලන්න අපි තුල අන්න අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න ගන්නවා. හොඳට මේ දේවල් ඇතිලා නැතිලා යන හැටි. එහෙම නැත්නම් කලින් නොතිබී හටගෙන නිරුද්ධ වෙලා යනවා. ආයෙත් තව එකක් කලින් නොතිබී හටගෙන නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය ඔන්න කෙනෙකුට ප්‍රකට වෙනවා. ඒ වගේමයි මේ කොයි තරම්නම් මේ වේදනාවන් ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවද කියලා අන්න පීලන අර්ථයෙන් දුක්ඛ ලක්ෂණයක් ප්‍රකට වෙන්න පුළුවන්. තවත් මේ ගැන හොඳට බලාගෙන ඉන්නකොට කෙනෙකුට මේ එකක්වත් මගේ පාලනයෙන් තොරව නේද සිද්ධ වෙන්නේ? මට මේවා මගේ උමනාවට ඇති කරගන්න බැහැ නේද? මං කැමති තාක් මේවා පවත්වන්න බැහැ නේද? ඒ වගේමයි මං කැමති තාක් මේවා දිගට ඉන්නෙත් නැහැ නේද? මේගොල්ලෝ ඒගොල්ලන්ට ඕමනා අවස්ථාවේ තමයි නැතිලා යන්නේ. මට ඕන වෙලාවට නෙමෙයි. අන්න තමන්ගේ වසංගයේ පවත්වන්න බැරි හැටි. ඒවා ඒවටම ආවේනික කාල සටහනකට වැඩ කරන හැටි. ඒ වගේමයි මේකේ මමෙක් පුජ්‍යලේ පණවන්න බැරි හැටි. මෙතන තියෙන හිස් ස්වභාවය, බොල් ස්වභාවය. අන්න කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒ හරහා අනාත්ම ලක්ෂණයත් කෙනෙකුට ප්‍රකට වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වේදනානුපස්සනාව අපිට විපස්සනාව සඳහා වමනා කරන සෑහෙන අඩු වැඩිය සපයලා දෙනවා. හොඳට අමුද්‍රව්‍ය ටිකක් සපයලා දෙනවා. ඒ හරහා අපිට මේ හොඳට අනිත්‍ය ලක්ෂණය දැක ගන්න පුළුවන්. දුක්ඛ ලක්ෂණය දැක ගන්න පුළුවන්. අනාත්ම ලක්ෂණයත් දැක ගන්න පුළුවන්. ওই විතරක් නෙමෙයි පින්වත්නි දැන් සම්පජඤ්ඤය ගැන බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට මේ ප්‍රකාශය හම්බ වෙනවා සතෝ කියන සූත්‍රයේ සතිපට්ඨාන සංයුත්තේ බුදුරජාන් වහන්සේ කියන කතංච බික්කවේ බිකු සම්පජානෝ හෝති. කෙනෙක් හොඳට මේ සම්පජඤ්ඤය දිනු කරනවා කියන්නේ මොකද්ද? ඉද බික්කවේ බිකුණෝ විදිතා වේදා වේදනා උපජ්ජಂತಿ විදිතා උපට්ඨහන්ති විදිතා අබ්බත්තං ගච්ඡanti. දැන් මේ වේදනාව සම්බන්ධයෙන් කියනවා දැන් හොඳට මෙබඳු භාවනාවක යෙදෙන පුජ්‍යලේක්ට එයා දැනගෙනමයි වේදනාව පහළ වෙන්නේ. දැනගෙනමයි ඒව නැතිලා යන්නේ. ඒ කියන්නේ දැන් එයා අවධානයෙන් ඉන්නේ හොඳ සතිමත් භාවයක ඉන්නේ එයාට හොරෙන් වේදනාව ඇවිල්ලා යන්න බෑ එයාට වේදනාවක් මතු වෙනකොටම එයාට දැනෙනවා ආ මෙන්න මෙතන වේදනාවක් පහළ වුණා කියලා එයාට දැනෙනවා දැන් අපි සාමාන්‍යයෙන් වෙන වැඩ කටයුතු කරන ගමන් හිත දිහා බලන් ඉඳීමේ ස්වභාවය ගැන කතා කරනවා දැන් ඒ වගේම තත්ත්වයක් තමයි මෙතන තියෙන්නේ එයා හොඳට කය දිහා හිත දිහා බලාගෙන ඉන්නවා එතකොට දැනෙනවා තමන් වෙන කටයුත්තක් කරනවා වෙන්නත් පුළුවන් ඒත් තමන්ගේ කයේ තමන්ගේ හිතේ යම් යම් දුක් දුම්නස් වේදනාවන් හට අරගෙන නැති වෙලා යන බවත් තේරුම් යනවා. එතකොට එයාට හොරෙන් එයාගේ සතියෙන් ගිලිහිලා වේදනාවන් පහළ වෙන ස්වභාවයක් නැහැ. අන්න ඔය විදිහට මේ සම්පජඤ්ඤය දිනු වෙනවා කියලා බුදුරජාන් වහන්සේ කියනවා. දැන් වේදනානුපස්සනාව ඇත්තටම මේ බුදුරජාන් වහන්සේ මෙතන මේ සමුදය සූත්‍රයේදී තව ටිකක් ගැඹුරකට එකක් යනවා. ඒ තමයි බුදුරජාන් වහන්සේ කියනවා චතුන්නම් භික්කවේ සතිපට්ඨානං සමුදයං චත්තගමංච දේසිස්සාමි කියලා තමයි බුදුහාඳුර පටන් ගන්නෙ. මහණෙනි මම මේ සතර සතිපට්ඨානේ සමුදය හේතුවයි ඒකේ නිරුද්ධ වීමයි ගැන මේක කියන්න යන්නේ. කියලා තමයි බුදුරජාන් වහන්සේ පටන් ගන්නෙ. ඒකේ වේදනාව ගැන බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම. පස්ස සමුදයා වේදනානං සමුදයෝ පස්ස නිරෝධා වේදනානං නිරෝධයෝ. දැන් මේ පිංගුතුන් අහලා ඇති ඔය පටිච්චසමුප්පාදය ගැන විස්තර කරනකොට එනවා ප්‍රකාශයක් පස්සපච්චා වේදනා කියලා. ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා. මෙන්න මේ සම්බන්ධතාවය. ඇත්තරම වේදනානුපසනාව හරහා දැක ගන්න පුළුවන් නම් ඇත්තරම අපිට තවත් ගැඹුරකට වේදනානුපසනාව හරහා යන්න පුළුවන්. මොකද වේදනානුපසනාවෙන් ගන්න පුළුවන් තවත් හොඳම ප්‍රයෝජනයක් තමයි ඒක. මොකද මේ පටිච්චසමුපාදය දැනගන්න පුළුවන් නැත්නම් දැක ගන්න පුළුවන් පහසුම තැනක් තමයි මේ ස්පර්ශයයි වේදනාවයි අතර තියෙන මෙන්න මේ සම්බන්ධතාවය. තේරුම් ගන්න එක. කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් පටිච්චසමුප්පාදයේ ඒ ඒ සම්බන්ධතාවයන් ගැන බුදුරජාන් වහන්සේ විස්තර කරලා තියෙනවා. අපි තුමු ඔන්න අපි මුලින් පටන් ගත්තොත් නවිජ්ජා අවිජ්ජාපච්චය සංඛාරා. සංඛාරපච්චය විඥානං. විඥානපච්චය නාම රූප. නාම රූපච්චය සලආයතන. සලආයතනපච්චය පස්සෝ. පස්සපච්චය වේදනා. ඉතින් ඔන්න ඔය වගේ දිගට එනකොට මෙන්න මේ පස්සපච්චය වේදනා කියන තැන සාමාන්‍යයෙන් අපි උත්සාහත් වුණොත් අල්ලගන්න පුළුවන්. ඉතින් අපිට මුලදී එක පාට මේ හිත දිහා බලලා මේ සූක්ෂම මට්ටම් අල්ලගන්න බැරි නිසා පහසු තැනකින් තමයි මේ පරිසම්පාද න්‍යාය තේරුම් ගන්නත් අපි උත්සාහත් වේ යුත්තේ. ඇත්තටම මේ පටිසම්පාදයේ මේ අංග 12 කටපාඩම් කරගන්නවට වඩා ඊටාම වැදගත් මේ තියෙන ඉදප්පච්චේතාවය තේරුම් ගන්න එක. ඉදප්පච්චේතාවය කියන්නේ මෙන්න මෙය නිසා මෙය සිදු මෙය නිසා මෙය හටගනී. මේ ඇති කලෙහි මෙය ඇතිවේ. කියන මෙන්න මේ න්‍යාය. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්සුප්පාදා ඉදං uppajjati. මෙය ඇති කලෙහි මෙය වෙයි. මෙය ඉපදීමත් සමග මෙයත් උපදී. ඒ වගේමයි ඉමස්මින් අසති ඉදන්න හෝති. ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති. මෙය නැති කලෙහි මෙය නොවේ. මෙය නිරුද්ධ වීමත් සමග මෙයත් නිරුද්ධ වී යයි. දැන් අපි මේක මේ පස්සපච්චා වේදනා කියන යුගලයට යෙදුවොත් එතෙන්දී හම්බ වෙනවා ස්පර්ශය ඇති කලෙහි වේදනාව හටගනී. වේදනාවක් ඇත. ස්පර්ශයේ හට ගැනීමත් සමග වේදනාවක් හටගනී. ස්පර්ශයෙන් නැති කලෙහි වේදනාව නොවේ. ස්පර්ශය නිරුද්ධ වීමත් සමග වේදනාවක් නිරුද්ධ වී යයි. එතකොට මෙන්න මේ ස්වභාවය අපිට දැනගන්න පුළුවන් නම් වේදනානුපස්සනාවේ ඔන්න පින්වත්නි අපිට ලොකු ගැඹුරකට මේ වේදනානුපස්සනාව හරහා යන්න පුළුවන්. මොකද මේ පස්සපච්චා වේදනා කියන මෙන්න මේ යුගලයේ හරහා අපිට මේ සම්පූර්ණ පටිච්ච සමුප්පාද න්‍යායම හොඳට දැනගැනීමේ දැකගැනීමේ අවස්ථාව හම්බ වෙනවා. මේවට එක අතින් අපි උත්සාහවත් විය යුතුයි. මොකද බුදුරජාන් වහන්සේ කියනවා ආර්ය භාවයේ ඉන්න කෙනෙක් නම් විශේෂයෙන්ම සෝවාන් ආර්යයන් වහන්සේ ගැන ඒක එතන ඉතින් සාමාන්‍යයෙන් තියෙන්න පුළුවන් අඩුම මට්ටම එතනදී පෙන්නනවා අරියෝ චස්ස ඥායෝ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටි විද්ධෝ කියලා කියනවා. කියන්නේ මේ ආර්ය වූ ඥාය ප්‍රඥාවෙන් හොඳින්ම දැනගත්තා, හොඳින්ම පිළිවිද දැනගත්තා. එතකොට මෙන්න මේ ආර්ය න්‍යාය කියලා කියන්නේ මෙන්න මේ පටිච්ච සමුප්පාද න්‍යාය. නැත්නම් ඉදප්පච්චේතාවය. ඒ කියන්නේ අර එකක් නිසා තවත් එකක් හටගන්නා ආකාරය. එතකොට මේ පටිච්ච සමුප්පාද අංග අතර ඕනම යුගලයක් මේ සඳහා පාවිච්චි ගන්න පුළුවන්. ඉතින් එතනින් පාවිච්චියට ගන්න පුළුවන්, යොදා ගන්න පුළුවන් පහසුම තැනක් තමයි මේ ස්පර්ශය නිසා වේදනාව හටගන්නා ආකාරය තේරුම් ගැනීම. ඉතින් මේක තේරුම් ගන්න බුදුරජාන් වහන්සේ හරි ලස්සන නැත්තම් පහසු උපමාවක් දෙනවා. ඒ තමයි දැන් අපි හිතමු ඒ කාලේ ඔය ගින්දර අවුලව ගන්න පාවිච්චි කරලා තියෙන්නේ මේ දැන් කාලේ වගේ ඉතින් ඔය ගිනි පෙට්ටිය ආහාරමේ තිබෙන්නේ නැති නිසා ඒ කාලේ පාවිච්චි කරලා තියෙන්නේ මේ ගිනි දණු දෙකක්. එහෙම නැත්තම් මේ මේ වියලි ලී කෝටු දෙකක්. ඉතින් මේ වියලි ලී කෝටු දෙකට Eh, පුළුන් ටිකක් වගේ දෙයක් ලං කරලා ඉතින් මේක ළඟ ළඟ අතුල් අතුල්ලා ඉන්නවා. අන්න එතකොට මේකෙන් රත් වීමක් සිද්ධ වෙලා තමයි මේ පුළුන් වලට ගිනි පිළිඟු ඇවිල්ලා එතන ගින්දරක්පත් වෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ උපමාවට මෙහෙම කියනවා. දැන් මේ කෝටු කෑලි දෙක, වියලි දර කෑලි දෙක එකට එකට අතුල්ලමින් අතුල්ලමින් අතුල්ලමින් ඉන්නකොට ඔන්න දැන් රස්නේ එතන එන්න එන්න හට ගන්නවා. ඊට පස්සේ මේක අයින් කරලා තියෙනවා. අතුලන එක නවත්තලා ඔන්න දැන් අයින් කරලා වෙන් කරලා තිබ්බා. වෙන් කරලා තිබ්බහම ඒ හටගත්ත ඒ රස්නේ ස්වභාවය නැත්නම් ඒ තාපය නැති වෙලා යනවා. වාතයට මුදා හරිනවා. ඒතර අපිට තේරුම් ගන්න තියෙන්නේ ඒ රස්නේ ඇති වුන්නේ අර ඇතිල්ලීම නිසා. ඇතුල් අතුල්නකොට අන්න රස්න හට ගන්නවා. රස්නේ හටගත්තේ ඇතිල්ලීම නිසා. ඒ වගේම ඇතිල්ලීම නැත්තම් රස්නේ තවදුරටත් හටගන්නේ නැහැ. ඔන්නේ උපමාව දෙනවා කොහොමද මේ ස්පර්ශය නිසා වේදනාව හටගන්නේ කියන මේ ස්වභාවය තේරුම් කරලා දෙන්න. එක්තරා අවස්ථාවක නන්දක කියන සාමින් වහන්සේ මේ භික්ෂුණීන් වහන්සේලාට අවවාද දෙන්න යනවා. ඉතින් අවවාද දෙන්න ගියාම ඉතින් භික්ෂුණීන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා මේ කොහොමද වේදනාව සම්බන්ධයෙන් ඕගලන්ට තියෙන අවබෝධය. ඉතින් ඉතින් භික්ෂුණීන් වහන්සේලා බොහොම නිවැරදිව උත්තර දෙනවා. මේක නන්දකෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් උත්තර දෙනවා. තද්දං තජ්ජං පච්චයන් පටිච්ච තජ්ජා තජ්ජා වේදනා uppajjanti තජ්ජස්ස තජ්ජස්ස පච්චයස නිරෝධා තජ්ජා තජ්ජා වේදනා නිරුද්ධಂತಿ. දැන් මේ අමුතු පාළි වචන ටිකක් තියෙන්නේ. ඒ උනාට තේරුම ගත්තම හරි සරල දෙයක්. එතෙන්ද කියවෙන්නේ ඒ ඒ හේතුව නිසා ඒ ඒ වේදනා උපදිනවා. ඒ ඒ වේදුව ඒ හේතුව නිරුද්ධ වෙලා යනවත් එක්ක ඒ ඒ වේදනා නිරුද්ධ වෙලා යනවා. ඉතින් බොහොම ඍජු ප්‍රකාශයක් කරන්නේ. ඉතින් ඒ කියන්නේ මෙන්න මේකයි. සුඛ වේදනීයං පස්සම් පටිච්ච uppajjati සුඛා වේදනා. කියන්නේ සුඛ වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් නිසා සුඛ වේදනාවක් හටගන්නවා. ඒ කියන්නේ ඒ කියන්නේ සුඛ වේදනාවක් උපද්දවන හැකියාවක් තමයි ඒ ස්පර්ශයන් ටිකට තියෙන්නේ. ඒක නිසා තමයි යන්න සුඛ වේදනාවක් හටගන්නේ. දුක්ඛ වේදනීයම් පස්සම් පටිච්ච උබ්බජ්ජති දුක්ඛා වේදනා. දැන් ඒ වගේමයි දුක් වේදනාවකට තුඩු දෙන යම් ස්පර්ශයක් නිසා අන දුක් වේදනාවක් හටගන්නවා. අදුක්කම සුඛ වේදනියම් පස්සම් පටිච්ච උබ්බච්චති අදුක්කම සුඛ වේදනා. දැන් ඒ වගේමයි නොදුක් නොසුව වේදනාවක් නැත්නම් උපේක්ෂා වේදනාවකට තුඩු දෙන යම් ස්පර්ශයක් නිසා අනු උපේක්ෂා වේදනාවක් හටගන්නවා. ඉතින් මේ හරිම පැහැදිලි ප්‍රකාශයක් කරන්නේ කියන්නේ ඒ ඒ වේදනා ඒ ඒ ස්පර්ශය නිසා තමයි ඒ ඒ જાතියේ මේ වේදනාවක් හටගන්නේ. එතකොට යම් ස්පර්ශයක් මුල් වෙනවද සැප වේදනාවක් හටගන්න අන්න ඒ බඳු ස්පර්ශයන් සිද්ධ වුණොත් අන්න සැප වේදනාවක් හටගන්නවා. යම් ස්පර්ශයක් මුල් වෙනවද දුක් වේදනාවක් සිද්ධ වෙන්න අන්න ඒ බඳු ස්පර්ශයක් සිද්ධ වුණොත් ඔන්න දුක් වේදනාවක් හටගන්නවා. යම් ස්පර්ශයක් මුල් වෙනවද උපේක්ෂා වේදනාවක් හටගන්න අන්න ඒ බඳු ස්පර්ශයන් සිද්ධ වුණොත් අන්න ඒ බඳු අදුක්කම සුඛ වේදනාවක් හටගන්නවා. ඒ වගේම යෝකේ නිරුද්ධ වීමේ පැත්ත ගැනත් හිතා ගන්න තියෙන්නේ අර ස්පර්ශයන්ගේම නිරුද්ධ වීම නිසා අන්න මේ හටගත් වේදනාව නිරුද්ධ වෙලා යනවා. ඉතින් මේ ප්‍රකාශය ඇත්තරම අපිට භාවනාව සඳහා යොදා ගන්න පුළුවන් නම් ඊටාම වටිනවා. දැන් අපි හොඳට වේදනානුපස්සනාවේ යෙදෙන පිරිසක් නම් ඔන්න වේදනානුපස්සනාවේ යෙදෙන යෝගාවචරයෙකුට පුළුවන් අර වේදනාව දිහා බොහොම සූක්ෂමව බලාගෙන ඉන්නවා. එයා බලාගෙන ඉන්නකොට අර වේදනාවක් හට අරගෙන නැති වෙලා යනවා වගේම මේ වේදනාවක් හට ගන්න ආකාරය දිහා බලනවා නම් දැන් අපි හිතමු අර අපි ආනාපාන සතිය ගැන කතා කරද්දි කිව්වා ආනාපානයේ මුල බලන්න උත්සාහත් වෙනවා කියලා. ආස්වාසයක් ඊටාම සියුම්මයි හටගන්නේ. ඊට පස්සේ තමයි වර්ධනය වෙන්නේ. ඊට පස්සේ තමයි නැති වෙලා යන්නේ. මුල මැදාග බලන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ වගේමයි මේ වේදනාවෙත් අපිට පුළුවන් නම් උත්සාහත් වෙනවා කොහොමද මේ වේදනාවක් ඊටාම සියුම්ම හටගන්නේ. ඒකට මොකද්ද හේතුව? අන්න කෙනෙකුට තේරෙන්න පුළුවන් මේ මොකද්දෝ ඇතිල්ලීමක් වගේ දෙයක් ස්පර්ශයක් මෙතන සිද්ධ වෙනවා. මේ නිසයි මෙන්න මේ වේදනාව හටගත්තේ. එතකොට සුඛ වේදනාවට මුල් වෙන ස්පර්ශයක් නිසා ඔන්න සුඛ වේදනාවක් හටගත්තා. දුක් වේදනාවට තුරු දෙන ස්පර්ශයක් නිසා ඔන්න දුක් වේදනාවක් හටගත්තා. නොදුක් නොසුව වේදනාවට තුරු දෙන ස්පර්ශයක් නිසා ඔන්න නොදුක් නොසුව වේදනාවක් හටගත්තා. කියලා අන්න අපිට ටිකක් සූක්ෂමව මේ දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මෙන්න මේ අවස්ථා සම්බන්ධයෙන් නැත්තම් මේ ස්පර්ශය නිසා වේදනාව හටගන්නා ආකාරය කෙනෙකුට දැක ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ඉදප්පච්චේතාවය එක හේතුවක් නිසා ඵලයක් හටගන්නා ආකාරය. නිසා හටගන්නා ආකාරය එකක් මත එකක් රඳා පවතින ආකාරය. කිසිම දෙයක් ඉබේ හටගන්නේ නැහැ. හේතුන් නිසායි හටගන්නේ. කියන මෙන්න මේ කතාව ඇත්තරම බුදුරජාන් වහන්සේ පෙන්වන ධහමේ තියෙන ප්‍රධානම ඉගැන්වීමක්. මොකද මේක තනිකරම හේතුඵල ධමයක් අනුව තමයි බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මයේ විස්තර කරන්නේ. ඉතින් අපිට භවනා කරන පිරිසක් වශයෙන් ටික ටික මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ හේතුඵල ධහමට කිට්ටු කරන්න පුළුවන් නම් පොඩ පොඩ මේක වටහා ගැනීම සඳහා උත්සාහත් වෙනවා නම් අන්න අපි තුල තවත් ප්‍රඥාව වර්ධනය වෙනවා. දැන් අපිට මේක සරලව හිතා ගන්න පුළුවන් නැත්නම් දැක ගන්න පුළුවන්. අපි තුම අපි සක්මන් භාවනාවක යෙදෙනවා. සක්මන් භාවනාවක යෙදෙනකොට අපි හිතමු දැන් අපි ටිකක් දියුණු වෙලා හිතේ කතාව අඩු කළා. හිත දැන් පිට යන්නේත් නැහැ. ඒ වගේමයි දැන් හිතමු අපි දැන් මෙනෙහි කරන්නෙත් නැහැ. බොහොම සංසුම් මනසකින් දැන් මේ පාදයේ සිද්ධ වෙන විවිධාකාර වේදනා ස්වභාවයන් හටගන්නා හැටි බලමින් යනවා. දැන් අපිට පාද යටිපතුලේ විවිධාකාර දේවල් දැනෙනවා. අපි තුන් තද ගති දැනෙනවා, රළු ගති දැනෙනවා, සිනිඳු ගති දැනෙනවා. ඉතින් අපි හිතමු අපි තද ගතියට ඒ තරම් කැමති නැහැ. ඔන්න අපි ඒක සලකන දුක් වේදනාවක් වශයෙන්. අපි තුන් සිනිඳු ගතියට අපි ටිකක් කැමැති ඕනෝක සලකනවා සැප වේදනාවක් වශයෙන්. ඉතින් මේ කොහොමද වේදනාව හටගන්නේ? මේ කොයි ආකාරයේ වේදනාවක් වුණත් කොහොමද හටගන්නේ කියලා බැලුවොත් අන්න පොළවේ ස්පර්ශ වෙනවත් එක්කම තමයි මෙන්න මේ අදාළ වේදනාව හටගන්නේ. එතකොට මේ ස්පර්ශය නිසා පොළවේ වදිනවත් එක්කම ස්පර්ශ වුණ ගමම්ම අන්න වේදනාවක් හටගන්නවා. ඉතින් මේක ඒ තරම්ම අමාරු නැහැ ඒ අනුව තේරුම් ගන්න. හැබැයි අපිට තියෙනුනේ බොහොම සංසුම් මනසක්. මේ මනස කියවන්න සුදුසු නෑ මේ වෙලාවේදී කිසිම දෙයක්. එයා මෙන්න මේකේ ඉදප්පච්චේතාවේ අරකේ මේකේ කියලා මොකක්වත් කියවන්න බෑ. එයා ඉන්නන පූර්ණ නිශ්ශබ්දතාවයක ඉන්නවා. පූර්ණ නිශ්ශබ්දතාවයේ ඉන්නකොට දැන් තාම නොතිබිච්ච වේදනාවක් තමයි අර එකපාරට ස්පර්ශ වෙනවා සමගම එකපාරටම එතනම හටගන්නේ. ඊට පස්සේ අපි හිතමු දැන් අපි පාදයේ සෙව්වනම් අන්න ඒත් එක්කම අන්න හටගත්ත වේදනාව නැතිලා යනවා. ඉතින් අපිට මෙන්න මේ වගේ ඊටා සරල ස්වභාවයකින් පවා මේ ඉදප්පච්චේතාව නැත්නම් එකක් නිසා තව දෙයක් හටගන්නා ආකාරය ඒක නැති වෙනවත් එක්ක ඒ හටගත්ත ප්‍රතිඵලයක් නැති වෙලා යන ආකාරය දැක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේමයි අපි හිතමු පිම්බීම හැකිලිමක යෙදෙනවා. ඒ භාවනාව අපි අවධානයෙන් ඉන්නවා නම් අපි හිතමු අපිට මේ පිම්බෙන අවස්ථාවේ නිකන් ඒක ටිකක් සමහරලාට උපේක්ෂා වේදනාවක් වශයෙන් දැනෙනවා. හැකරෙන අවස්ථාවේදී අපි හිතමු ඔන්න සැප වේදනාවක් වශයෙන් අපි ඒක අර්ථකථනය කරනවා. ඉතින් මෙතෙන්දී පවා සමහරලාට සූක්ෂමව බලනවා නම් සමහරලාට කෙනෙකුට මෙතනත් ඇතිල්ලෙන ස්වභාවයක්, ස්පර්ශයක් සිද්ධ වෙන ගතියක් සමහරට හඳුනගන්න පුළුවන් වේවි. ඉතින් මේ අපි කොයි තැනදී මේ දේවල් හඳුනගන්නවාද කියන එක එකිනෙකාට අනුව වෙනස් වෙන්න පුළුවන්. හැමෝටම මෙන්න මෙතන මේ හරියන්නේ කියලා කියන්න බෑ. තම තමන් උත්සාහත් විය යුතුයි. භාවනාව වඩනකොට කොයි කොයි තැනකදී මට මේ දේවල් හඳුනගන්න පුළුවන් වෙයිද කියලා අන්න අපි උත්සාහත් වෙනවා නම් ඒ අනුව අපිට ඒ ඒ තැන්වලින් ප්‍රයෝජනෙ ගන්න අවස්ථාව තියෙනවා. හැබැයි මෙතනින් අදහස් වෙන්නේ මේ වේදනානුපස්සනාවේදී මේක දැකගත්තේ නැත්නම් ඊට පස්සේ කවදාවත් මේක දැක ගන්න හම්බෙන එකක් නැහැ කියලා. ඊට පස්සෙදිත් මේක මේක දැකගැනීමේ අවස්ථාවන් එමට තියෙනවා. ඒ කියන්නේ අපි තමයි ඊළඟට තව මේක පසු කරලා ගියා. අපිට මේ දේ කරන්න මතක් වුණේ නැහැ. නමුත් දැන් ඔන්න අපි චිත්තානුපස්සනාවක යෙදෙනවා. එතෙන්දී උනත් මේ පස්සපච්චා වේදනා කියන කතාව හෝ ඊටත් වෙනත් මට්ටමක මේ සම්බන්ධතාවයන් හඳුනාගැනීමේ අවස්ථාව කොහොමද තියෙනවා. ඒ නිසා අපි බිය විය යුතු නැහැ මට මේක කරගන්න බැරි වුණානේ කියලා බියක් ඇති කරගත යුතු නැහැ. මේ සතර සතිපට්ඨානයේ නියැලෙනකොට ඒ ඒ තැන්වලදී මේවා මේ තේරුම් ගැනීමේ අවස්ථාව අපිට තියෙනවා. ඉතින් එතකොට මේ වේදනානුපස්සනාව සම්බන්ධයෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ කොහොමද මේ ස්පර්ශයක් නිසයි වේදනාව හටගන්නේ. ස්පර්ශයෙන් නැත්තම් වේදනාවක් හටගන්නේ නැහැ. ඉතින් අපි හුඟක් වෙලාවට මේ වේදනාවන්ගේ ඇලි ඇලි නැත්තම් වේදනාවත් එක්ක ගැටි ගැටි ඉන්න ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් කවුරු හරි වේදනානුපස්සනාවේ ටික ටික මේ විදිහට නියැලෙනවා නම් අන්න අර බුදුරයන් වහන්සේ මතක් කරනවා වගේ වේදනාවෙන් අයින් වෙලා වේදනාව බලන්න අන්න අවස්ථාව ලැබෙනවා. වේදනාසු වේදනානුපස්සී විහෙරති. කියන தත්ත්වයට අපි එනවා. කියන්නේ දැන් වේදනාව දිහා බලන්නේ ඒක තව දෙකටත් තවදුරටත් පවත්වා ගැනීම යොමනාවකින් හෝ ඒක ඉක්මනටම යවා ගැනීම යොමනාවකින් නෙමෙයි. වේදනාව පහළ දැන් මෙයාට ලොකෝ භාවනාවට ඉදිරියට යන්න නැත්නම් භාවනාව වර්ධනය කරගන්න උමනා කරන අමුද්‍රව්‍යයක් ලැබුණා වගේ. එතකොට කායික වශයෙන් වේදනාවක් හටගන්නවා බොහොම මධ්‍යස්තව ඒක නිරීක්ෂණය කරනවා. ඒ හරහා ලොකු ප්‍රයෝජනයක් ගන්න අන්න මේ යෝගාවචරය උත්සාහත් වෙනවා. මේකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න ටික ටික ටික ටික වේදනාවෙන් තව තව හිත අයින් වෙනවා. දැන් වේදනාවට හිත යන්නේ නැති ගතියක් පවා දැනෙන්න පුළුවන්. වේදනාව නිකන් දැනෙන්නේ ඈතින් තියනවා වගේ. ඒතර බුදුන් වහන්සේ පෙන්ලා දෙනවා සතිපට්ඨාන සූත්‍රයේදී එහෙම සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති ඒ කියන්නේ දැන් වේදනාව හට ගන්නා හැටිත් බලබලා ගියා. වේදනාව ඕනනම් නැති වෙලා යන හැටිත් බලබලා ගියා. හට ගන්නා හැටිත් නැති වෙලා යන හැටිත් බලබලා ගියා. එතකොට මේ වේදනාවන් එන යන හැටි බලන්න බලන්න අන්න අර කලින් මතක් කළා වගේ මේ තුල අනිත්‍ය අනිත්‍ය ලක්ෂණයක් අනිත්‍ය සම්බන්ධයෙන් ප්‍රඥාවක් වැඩෙනවා. ඒ වගේම මේක නිරන්තරයෙන්ම ඇති වෙනව නැති වෙනව නේද කියලා මේකෙන් පෙළෙනව නේද කියලා දුක්ඛ ලක්ෂණය අපිට ප්‍රකට වෙනවා. මේකේ පාලනයකින් තොරව සිද්ධ වෙන ආකාරය දකිනකොට මෙතන කෙනෙක් පුජ්‍යලේ පවත්වන්න බෑ නේද කියලා ආත්මීය ස්වභාවයක් නැහැ නේද කියලා තේරෙනකොට අන්න අනාත්ම ලක්ෂණයකුත් වැඩෙනවා. ඉතින් මේවා වෙන්න වෙන්න නැත්නම් මේවා තේරෙන්න තේරෙන්න අන්න හිතේ ඇති වෙනවා අමුතුම ස්වභාවයක්. ඒ තමයි අවබෝධය නිසාම මේ වේදනාව ගැන ලැබෙන හිතට ලැබෙන අවබෝධයෙන් නිසාම හිත මේවා අතහරිනවා. මේ අපි අතිර අපි අතහරිනව නෙමෙයි. අපි හිතින් හිතලා නැත්තම් පොත බලලා බණ අහලා අතහරිනවා කියන එක හරි తాවකාලිකයි. නමුත් නැවත නැවත භාවනාවේ යෙදීම හරහා වේදනානුපස්සනාවේ යෙදීම හරහා හිත මේවා අතහරිනවා. දැන් අපිට අල්ල ගන්න ඕන වුණත් සමහරවිට හිත අල්ලන්නේ හිත අකමැති දැන් අල්ලන්න. හිතට හරි වෙහෙසක්. දැන් මේ වෙලාවේදී අල්ලන්න කියන එකත්. සෑහෙන කාලයක් තිස්සේ වේදනානුපස්සනාවක යෙදෙනකොට සමහරලාවට හිත මේවෙන් දැන් අයින් වෙලා එයාගේ පාඩුවේ ඉන්න ගතියක් එමත් නැත්නම් මේවට නොගිහින් ඉන්න ගතියක්, මේවැ නොඇලී නොගැටි ඉන්න ගතියක්, තමන්ගේ පාඩුවේ ඉන්න ගතියක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ தත්ත්වය දන්නේ නැත්නම් ඒක ඇවිල්ලා මේ භාවනාවේ ප්‍රතිඵලයක් කියලා දන්නේ නැත්නම් අපි ආයේ ආයේ අපේ හිත ආයි තල්ලු කරනවා බලෙන් යොදනවා අර වේදනාවට. එතකොට තියෙන පුදුම වෙහෙසක්. නමුත් අපි තේරුම් ගන්න තියෙන්නේ බුදුරජාන් වහන්සේ මේ වේදනානුපසනාව වඩන්න කියන්නේ හැමදාම ඕකම බලබලා බලබලා ඕකෙම ඇතිවීම නැතිවීම ටික බලබලා ඕක අස්සේම ඉන්නව නෙමෙයි. මේ වේදනාව බැලීම හරහා සතිය දියුණු කරගන්න. වේදනාව බැලීම හරහා ප්‍රඥාව දියුණු කරගන්න. මේක තමයි මූලිකම පරමාර්ථය. ඒ නිසාමයි අර වේදනානුපසනාව ගැන කියද්දී කියන්නේ අර කායනුපසනාව කිව්වා වගේම ඔන්න දැන් මේ වේදනාවක් තියෙනවා කියලා ප්‍රඥාවක් ඇති වෙනවා. මෙතෙක් වෙලා හිතන් හිටියේ මේ වේදනාව මම. තම වේදනාව මගේ. කියන තමයි අපි හිතන් හිටියේ. දැන් තමයි යන්න වේදනාවෙන් අයින් වෙලා වේදනාව කියන්නේ හුදු වේදනාවක්. වේදනාව කියන්නේ මේ ස්පර්ශය නිසා හටගන්න දෙයක් කියලා අන්න වේදනාව වේදනාවක් වශයෙන් බලන්න පුළුවන් හැකියාවක් යෝගාවචරයට ඇති වෙන්නේ. ඉතින් මෙහෙම කිරීම නිසා අන්තිමට ඉතින් මොකද්ද කරන්නේ? වේදනාවම පාවිච්චි කරනවා තව දුරටත් සතිය දිනු කරන්න. වේදනාවම පාවිච්චි කරනවා තව දුරටත් ප්‍රඥාව දිනු කරන්න. මොකද වේදනාව දැන් හොඳ අමුද්‍රව්‍යයක් බවට පත් වෙලා තව දුරටත් සතිය දිනු කර ගැනීම සඳහා ප්‍රඥාව දිනු කර ගැනීම සඳහා අපි කායानुපසනාවේදී නම් ඒ යෝගාවචරයට වැටුනේ මේ කයම පාවිච්චි කරන්න පුළුවන් නේද? තවදුරටත් සතිය දිනු කරන්න ප්‍රඥාව දිනු කරන්න. නමුත් වේදනානුපසනාවේ යෙදෙනකොට නැවත නැවත යෙදෙන්න යෙදෙන්න මෙයාගේ ආකල්පය දැන් වෙනස් වෙලා එයාට තේරෙනවා දැන් මේ ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වේදනාව හරහා. වේදනාවක් හට ගන්නවා කියන්නේ යාට නිකන් සම්පතක් ලැබුණා වගේ. මොකද සතිය දිනු කරගන්න අවස්ථාවක්. ප්‍රඥාවක් වඩා ගන්න අවස්ථාවක් දැන් මේ ලැබිලා තියෙන්නේ. අන්න යා වේදනාව පාවිච්චි කරනවා තවදුරටත් හොඳ තහවුරු වෙච්ච සතියක් ඇති කරගන්න. තවදුරටත් මේ සම්පජාඤ්ඤය දිනු කරන්න නැත්නම් ප්‍රඥාව දිනු කරන්න. ඉතින් මෙහෙම වෙන්න වෙන්න බුදුරජාන් වහන්සේ කියනවා අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. අන්න හිතපත් වෙනවා. මේ වේදනාවනුත් ඇසුරු නොකර වේදනාවනු වේදනාවෙනුත් හිත මුදවගෙන තමන්ටම ආවේනික නිදහසක් භුක්ති විඳින්න ඕන දැන් පටන් ගන්නවා. දැන් වේදනානුපස්සේ විහරන්තෝ චිත්තං විරජ්ජති විමුච්ඡති අනුපාදාය ආසවේහි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ කියන්නේ වේදනානුපස්සනාවේ නිවැරදිව යෙදීම හරහා අන්න අර අනුසය ප්‍රහාණය වෙන්න ගන්නවා. ආශ්‍රවයන් ප්‍රහාණය වෙන්න ගන්නවා. අපි නොදන්නා කාලෙදී නැත්තම් වේදනාව මගේ කරගත්ත කාලෙදී සැප වේදනාවට ඇලිච්ච කාලෙදී ඔන්න රාගානුසය වැඩුණා. දුක් වේදනාවත් එක්ක ගැටිච්ච කාලෙදී පටිඝානුසය වැඩුණා. ඒ වගේම උපේක්ෂා වේදනාවක් ගැන නොදැන හිටපු කාලෙදී අවිද්‍යානුසයක් වැඩුණා. දැන් අන්න වේදනානුපස්සනාවේ නිරුත් මේ නිරත වෙන්න වීම හරහා ඒකේ නිවැරදිව යෙදීම හරහා අර වෙච්ච දෙයට හාත්පසින් ප්‍රතිවිරුද්ධ දෙය තමයි දැන් සිද්ධ වෙන්නේ. දැන් අන්න සැප වේදනාවක් කරහා රාගානුසයක් වැඩෙන්නේ නැහැ. දුක් වේදනාවක් කරහා පටිඝානුසයක් වැඩෙන්නේ නැහැ. ඒ වගේමයි නොදුක් නොසුව වේදනාවක් කරහා නැත්නම් උපේක්ෂා වේදනාවක් කරහා අවිජ්ජානුසයක් වැඩෙන්නෙත් නැහැ. ඒව වැඩෙනවා වෙනුවට තියෙන අනුසේ ස්වභාවයනොත් අන්න පොඩ පොඩ පොඩ පොඩ දුර්වල වෙවි දුර්වල වෙවි යන්න පටන් ගන්නවා. මේ වේදනාවන් අනුන්ගේ වේදනාවන් වගේ නිරීක්ෂණය කරන්න පටන් ගන්නවා. දැන් හිතට තියෙන ලොකු සහනයක්. කයේ වේදනා දැනුණට ඒව අස්සට යන්න උවමනාවක් නැහැ. හිත ඉන්නවා එයාගේ පාඩුවේ. හිත ඉන්නවා තමන්ගෙම නිදහසක. තමන්ම අත්දකින සරල භාවයක. තමන්ම අත්දකින නතර වෙච්ච ස්වභාවයක. වේදනාවන් හට අරගෙන නැති වෙලා යනවා. ඒවා නිකන් අනුන්ගේ දේවල් බවට පත් වෙලා. ඒවා නිකන් ඈත තියෙන දේවල් බවට පත් වෙලා. ඒවයින් බැහැ දැන් මේ යෝගාවචරගේ හිතේ කම්පනයක් ඇති කරන්න. ඒ හටගන්නා වේදනාවෙන් බැහැ මේ හිත දැන් සලිත කරන්න. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි ටික ටික එතකොට මේ වේදනානුපස්සනාවේ යෙදීම හරහා අන්තිමට හට ගන්න. අන්තිමට පටන් ගන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය ඒ ඒ ආයුධය පාවිච්චි කරනවා නැත්නම් ඒ ඒ උපකරණය පාවිච්චි කරනවා ඒ ඒ මට්ටම් වලට යන්න. ඊළඟ ඊළඟ මට්ටම් වලට යන්න. ඊළඟ ඊළඟ මට්ටම් වලට යනකොට ඒ කලින් පාවිච්චි කරපු ආයුධය අත්හැරලා දානවා. ඒක අල්ලගෙන යන්න ඕනේ නැහැ. ඒක කරේ තියන් යන්න ඕනේ නැහැ. ඒකෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ ගත්තා. ඊට පස්සේ ඒක පැත්තකින් තිබ්බා. ඊට පස්සේ සමාලාවට ඊට වඩා සූක්ෂම ආයුධයක් තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. දැන් පින්වත්නි අපි හිතමු අපිට ගිනි කූරක් හදන්න ඕනේ. ගිනි කූරක් හදන්න ඕනේ නම් අපි හිතමු අපි ගාව ආයුධ ටික තියෙනවා මේ උනාට ගිනි කූරු නැහැ කියලා. ඉතින් අපි හිතමු ඕකට ගහක් කපන්න වුණොත් එහෙම ඉතින් ගහ කපන්න ඕන පොරවක් පාවිච්චි කරනවා. ඉතින් ඒ පොරේ වැඩේ වුණාට පස්සේ පොරව පැත්තකින් තියෙනවා. ඊළඟට අපි හිතමු ඔන්නෝක කුට්ටි කරන්න ඕනේ. අපි හිතමු ඒකට ඔන්න කියතක් පාවිච්චි කරනවා. කියත පාවිච්චි කළා ඒ වැඩේ ගත්තා. ඊළඟට කියත පැත්තකින් තිබ්බා. ඊට අපි තුන් මේක සියුම් කෑලි වලට කපා ගන්න ඕනේ. අපි තුන් මේකට ඔන්න අපි පිහියක් පාවිච්චි කරනවා. ඊට පිහියෙන් ඒ කෑලි කපා ගත්තා. පිහිය පැත්තකින් තිබ්බා. ඊට මේක තව ටිකක් සියුම්ම පුංචි පුංචි කෑලි වලට කපන්න ඕනේ. අපි තුන් මේකට ඊට වඩා සියුම් පිහියක් පාවිච්චි කරනවා. නැත්නම් ඊට සියුම් නියනක් හරි යම් හෝ ආයුධයක් පාවිච්චි කරනවා. ඒක ඒ වැඩේ ගත්තා පැත්තකින් තිබ්බා. ඉතින් අපිට තේරෙනවා මේ ඒ ඒ වැඩේට ගැළපෙන ආයුධය තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වන නිවන් මාර්ගයේ නැත්නම් භාවනා මාර්ගයේ මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා. අපේ හිතේ රළු මට්ටම් වලදී ටිකක් රළු ආයුධ තමයි පාවිච්චි කරන්න වෙන්නේ. රළු උපක්‍රම තමයි පාවිච්චි කරන්න වෙන්නේ. හැබැයි ඒක පාවිච්චි කිරීම හරහා හිත සියුම් වුණාට පස්සේ ඊට වඩා සියුම් ආයුධයක් තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. නමුත් අපි ඒ බව දන්නේ නැතුව අර රළු ආයුධයම පාවිච්චි කරනවා නම් ඉතින් අපිට ඉස්සරහට යන්න බෑ. අපි පාවිච්චි කරන්නේ දැන් සියුම් ආයුධයක්. මොකද හිත දැන් සියුම් භාවයටපත් වෙලා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි මෙතනත් තියෙන්නේ. ඒ නිසා වේදනානුපස්සනාවේ යෙදීම හරහා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් හිත වේදනාව පවා ඇසුරු නොකර වේදනාවෙනුත් අවබෝධයෙන් ආපු කලකිරීම හරහා අයින් වෙලා නිබ්බිදාව පහළ වීම හරහා අයින් වෙලා දැන් ඉන්නවා නම් වේදනාව ඇසුරු නොකර දැන් අපි බලෙන් හිත වේදනාව බැලීම සඳහා යෙදවීම නුසුදුසුයි දැන් අපිට කරන්න තියෙන්නේ ඒ වැඩේ කරපු හිතම දැන් නිදහසේ ඉන්න දෙන්නයි තියෙන්නේ. එයාට දැන් වේදනාවක් අරමුණු කරන්න ඕමනා නැහැ. එයාට දැන් අරමුණකින් තොරවම සතියෙන් ඉන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා. එයාට දැන් ලොකු නිදහසක් ලැබිලා. කෙලෙසුන්ගෙන් තොරව ඉන්න පුළුවන් හැකියාවක් ලැබිලා. හැබැයි ටික කාලයකට වෙන්න පුළුවන්. මොකද තාමත් හිතේ ආශ්‍රව තියෙන අනුසය තියෙනවා. නිසා ආයෙත් ගිහිල්ලා අල්ලාවි. වේදනාවක් මතුවෙනකොට බැරෑරුම් වේදනාවක් මතුවෙනකොට තමයි අල්ලන්න ඉඩ තියෙනවා. ආයි සැප වේදනාවක් පතිනකොට ටිකක් කලින් තිබිච්ච ගැම්ම නිසා පුරුද්ද නිසා අල්ලන්න ඉඩ තියෙනවා. ඒ වගේමයි හිතුවිලි පැත්තෙන් අල්ලන්න ඉඩ තියෙනවා. ඉතින් නමුත් తాවකාලික යාට අර නිදහසක් භුක්ති විඳීමේ හැකියාව තියෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ කාරණා තේරුම් අරගෙන ඒ ඒ මට්ටම් වලදී ඒ ඒ ආකාරයෙන් අපි හැසිරිය යුතුයි. හැබැයි ඉතින් මේක අපි තර්කයෙන් තේරුම් ගත්තට හරිම අමාරුයි ප්‍රායෝගිකව මේකේ මේ මාර්ගයේ යනකොට අපිටම මේක තේරුම් අරගෙන මම ඉන්නේ මෙන්න මෙතනය දැන් මම මෙහෙම කරන්න ඕනය කියලා හරිය නිශ්චය කරන එක හරිම අපහසුයි. මොකද අපේ හිත සාමාන්‍යයෙන් කෙලෙස් බරිතවයි තියෙන්නේ. ඉතින් ඒ බඳු කෙලෙස් බරිත හිතකින් මේ අනිශ්චිත ස්වභාවයක් වගේ දෙයක් අරමුණකට බැස නොගන්නා ස්වභාවයක් අරමුණකින් නිදහස් වෙලා බොහොම සැහැල්ලුව සරලව ඉන්න ස්වභාවයක් අගය කරයි කියලා හිතන්න අමාරුයි. මොකද අපේ හිත සරල භාවයක් අගය කරන ගතියක් නැහැ. අපේ හිත හරි කැමති සංකීර්ණ දේවල් අගය කරන්න. අපේ හිත හරි කැමති අපේ හිතටම කොයිතරම් පාඩුවක් සිද්ධ වුණත්, හානියක් සිද්ධ වුණත්, ඒ හානි වෙන පාඩු වෙන දේවල්ම ඇසුරු කර කර ඉන්න අපේ හිත හරි කැමති. ඒ නිසා කොයිතරම් මේ භාවනාවන් හරහා හිතට සහනයක් දැනුණත්, හිත සරල භාවයකට යොමු වුණත්, නැත්තම් නිස්කලංක භාවයකට යොමු වුණත්, එහෙම නැත්තම් ටිකක් ඒකාකාරී ස්වභාවයකට යොමු වුණත් ඒ අවස්ථාවේදී ඒ ඒක අගය කරන්න තරම් අපිට ශක්තියක් නැහැ. ඉතින් බඳුත් අවස්ථාවලදී තමයි අපිට යම් කල්යාණ මිත්‍ර ඇසුරක් අවශ්‍ය වෙන්නේ. මේ අපි ඉන්න තැන තේරුම් කරගෙන ඒ වගේම ඒ අවස්ථාවේදී කලියුත්තේ මොකද්ද කියලා තේරුම් කරගෙන හිත කියන දේ නොකර දැන් ඒ අවවාදය අනුව පිළිටන්න වෙන්නේ. ඉතින් තමයි ඉතින් බුද්ධ වචනේ මතක් කරගන්න වෙන්නේ. මොකද අපි ඒ වෙලාවෙදිත් නැවතත් අර මේ වේදනාවේ ඇතිවීම නැතිවීම සබහායක් බැලීම හෝ ඒකට ඒ සඳහා වෙහෙසීම හෝ අපි කරනවා නම් අන්න ඊළඟ පියවර අපෙන් ගිලිහිලා යනවා. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය පියවරෙන් පියවර පියවරෙන් පියවර ඉදිරියට යන ස්වභාවයක් තියෙනවා. හැබැයි හේතු ටික සම්පූර්ණ වුණාට පස්සේ අපි පියවර ටික කටපාඩම් කරගත්තා කියලා අපිට ඉහළම තියෙන පියවරට දවසින් දෙකකින් යන්න බෑ. මේක තනිකර පුහුණුවක්. මේක තනිකර ප්‍රායෝගික මාර්ගයක්. ඉතින් අපි හේතු ටික සම්පාදනය වුණා නම් ඊළඟ පියවරට යන එක ගැන චේතනාවක්වත් පහල කරන්න ඕනේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ කියනවා. මොකද හේතු ටික සම්පාදනය වෙලා නම් ඉබේටම ඊළඟ පියවරට යැවෙනවා. ඒක ධර්මතාවයක් කියලා කියනවා. ඒ නිසා ඔය ත්‍රිලක්ෂණේ වැටුණා නම් හිතේ නිබ්බිදාවක් විරාගයක් පහල වෙනවා කියන එක ධර්මතාවයක් කියලා කියනවා. ඉතින් ඒ අනුව ඒක වැටුණා නම් ඊළඟට මේ දේවල් අතහරිනවා කියන එක ධර්මතාවයක් කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ අපි සුතමේ ඥානයත් සකස් කර ගැනීම නැත්නම් හදා ගැනීම වැදගත්. හැබැයි ඒක තේරුම් අරගෙන අපි හේතු ටික සම්පාදනය කරන එක, පුහුණුවේ යෙදෙන එක, අවශ්‍ය තරම් මේ හිතට මේ කරුණු ටික පෙන්ලා දෙන එක, එයාටම වැටහෙනකන් නැවත නැවත මේ භාවනාවේ යෙදෙන එක අත්‍යවශ්‍යයි. අපිට මේ වේදනාවක් බැලුවා, ඒක නැති වෙලා නැති වෙලා ගියා. ඉතින් ඒක අනිත්‍යයි. ඉතින් ඒක ආයි බලන්න ඕනේද කියලා කෙනෙකුට අහන්න ඉඩ තියෙනවා. ඇයි මම මේක ආයි බලන්න ඕනේ? කියලා ඉතින් අපිට තර්කයට හරි අමාරුයි මේක ඒත්තු ගන්නන්න. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් මං ඉතින් මේ කකුලේ ඔන්න වේදනාවක් හටගත්තා. හැදිච්ච සමාධියක් තිබුණා. ඒ වේදනාව ඒ සමාධිය මම මෙතන ලං කරා. ඉතින් මේ වේදනාව දැන් නැති වෙලා ගියා. ඉතින් අනිත්‍යයි. දැන් ඉතින් මට අනිත්‍ය වැටහුණානේ. කියන්නේ කෙනෙකුට තර්කයට කියන්න පුළුවන්. නමුත් අපිට ඒක ඇති වුණාට හිතට ඇති වෙලා නැහැ. හිත අල්ලලා තාමත් තියෙන්නේ. හිත අතහැරලා නැහැ. නිසා පින්වත්නි අපි තේරුම් ගත යුතුයි භාවනාවකදී මෙන්න මේ බහුලීකృత කිරීම කියන එක අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙලා තියෙනවා. භාවිතා බහුලී කතා. කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මේක එකපාරක් නෙමෙයි සිය දහස් වාරයක් කරලා නැවත නැවත මේ දේ පෙන්ලා දෙන්න, අස්පනා පිට පෙන්ලා දෙන්න, පෙන්ලා දෙන්න. ප්‍රත්‍යක්ෂයක් වශයෙන් නැවත නැවත මේ හිතට පෙන්ලා දෙන්න, පෙන්ලා දෙන්න තමයි හිතට තේරෙන්නේ. අපිට මතු පිටින් සිද්ධාන්ත වශයෙන් පොතපතෙන් නැත්තම් බණක් අහලා දැන ඒ වැටහෙන වැටහීම නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ නැවත නැවත අස්පනා පිට වර්තමාන වශයෙන් මේ අරමුණේ ස්වභාවය නැවත නැවත හිතට පෙන්ලා දීම හරහා බහුලීකృత කිරීම හරහා ඇතිවන අවබෝධයක්. ඉතින් ඒක එක අතකින් හරි අමාරුයි තර්කයට අල්ලන්න. ඉතින් හිත මේක අතහරියිද නැත්නම් ඔහොම වෙයිද කියලා අපි හිතන්න ගියොත් ඉතින් අපි මේක යෙදෙන හේකුත් නැහැ. ඒ නිසා හරි අමාරුයි මේක තර්කයෙන්ම ඔප්පු කරගන්න. නමුත් බුද්ධ වචනේ අපි විශ්වාස කළා. බුදුරයන් වහන්සේ මේ සර්වඥතා ඥානයකින් දැකලයි මේ දේ කියලා තියෙන්නේ. බුදුරයන් වහන්සේ කියලා තියෙන්නේ මේ දේවල් නැවත නැවත පෙන්වීම හරහා බහුලීකృత කිරීම හරහා අන්න මේ අරමුණේ විරංජනයක් සිද්ධ වෙනවා. අරමුණේ පාට මැකිලා යනවා. වේදනාවෙන් හිත අයින් වෙනවා. වේදනාව ග්‍රහණය කරන්නේ නැතුව, උපාදාන කරන්නේ නැතුව, ඇසුරු කරන්නේ නැතුව වේදනාවෙන් අයින් වෙලා ඉන්න හැකියාවක් හිතට හැදෙනවා කියලා අන්න බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා කියලා විශ්වාස කරගෙන බුද්ධ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් සංඝ ගෞරවයෙන් අපි යෙදෙනවා නම් අපිටත් මේ ආනිසංස භුක්ති විඳින්න අවස්ථාව තියෙනවා